උපදින විදිහ නෙමෙයි කර්ම ශාස්ත්‍රය. ආදී පත්‍යදේශනාවේදී උප වන්නේ බබාරාතිගේ සම්පූර්ණතාවම සම්පූර්ණ සම්පූර්ණතාවම සම්පූර්ණයි. ඊවාත් පත්‍යදේශනාවේදී උප සමුදේ ආර්ය සත්‍යයේ කියන බබාරාතිගේ සංඛාර. ඒකවලින් සංඛාර. ඒක නිරෝධය වශයෙන් බබාවේ ඒ අපාලේ සම්බන්ධවාදී පරිවාරයේ නෝකාරෝ සම්පූර්ණ විද්‍යාමානය අන්නේ ඒ ක්‍රිෂ්ණාවගේ මේ අනුත්පාද නිරෝධය වශයෙන් නිරෝධාර්ය පත්‍යය වෙලා. මේ නිරෝධවාදී ප්‍රතිපදාවේ පත්‍යය ඒ පිළිබඳව අතිශෝමක් වූවන්නේ කාර්යස්ථානික මාර්ගය. ප්‍රතිපේ වෙනස් විදිහකට ඒ නිසායි අප කියන්නේ සත්‍යය ආපි සත්‍යය සත්‍ය දේශනා දෙක දෙයක් ආර්ය සත්‍ය දේශනාවන් විදිහින් ඒ අංකිතාදාන සම්බේ කාර්ය සත්‍ය වශයෙන් විස්මාද සමුදාරි සත්‍ය වශයෙන් විස්මාරූප අපේ සුභාව නිරෝධය දුක නිරෝධාවේ සත්‍යම වේවි ආර්ය ශ්‍රාන්තික මාර්ගය දුක නිරෝධ භාවනී ප්‍රතිපදාවේ සත්‍ය වශයෙන් සත්‍යයේ කියන ආර්ය සත්‍යයේ සත්‍ය වශයෙන් බදාරනවා. දුක ආ දුක කියන්නේ වශයෙන් දක්වන ලද ධර්මයේ අර කලින්දී වපරාපත් දේශනාවේදී දක්වන ලද ධර්ම වලට වඩා ගොනයි. තත්ත්ව අතම අතම උපිට රූප බාහිර ප්‍රතිපදා කියන උපදෙකෝ විත විරෝධ බාහිර ප්‍රතිපදාව දක්වනවා මාර්ගයේ කියන්නේ පුරවන මාර්ගික එකක් කරනවා. ප්‍රධාන වශයෙන් මෙලෙස පිළිගන්නේ ඒ දුක්ඛපත්තිහි දුක්ඛ සමුදයය. සත්‍යකතම දුක්ඛ. අවසේන පාත්තේ ඡාතව කුකලා කරනවා. ඒක අපි කියවා. ඡාතව කුකලා කුකලාන ධම්මාන විස්තර. මේක ධම්මා ක්‍රියා මේක කුකලාන කුකලාන කුකලාන විස්තර. බබ්බන් ඔකින් බන්නවනෝ මුළු පිරෙන්නේ ලෞකික වූ කුසල ධර්ම ලෞකික කුසල ධර්ම ලෞකික කුසලියෝ කුසල කුසලයන්ගේ විපාක ආසවාද කුසල කුසලානේ සම්මාන විපාක එතකොට ලෞකික විපාක ලෞකික කුසල ලෞකික විපාක හේතු කර්ම ක්‍රියා. ක්‍රියා. මේක කුසල මාකුසල විකම්මස්ථාපා ක්‍රියේ ක්‍රියාව. සම්බන්ත සංගුප්ති. මේ භක්ම සම්භවය දුකවන්නේ. එතකොට දැන් මේක ධර්ම ක්‍රියා මේක කුසල මාකුසල විකම්මස්ථාපා තමයි සත්වගේ ක්‍රියා ක්‍රියා කිච්ච කරතිගෙනවද ව්‍යාපෘති වෙනවා අපි අපි ව්‍යාපෘති ගන්නවා ව්‍යාපෘති දැන් එවිට දුක්ඛ සත්‍යයේ හැටි මේ දේශනාවෙහිදී බබාරා කියන්නේ සියලුම ලෞකික කුසල ඒ ලෞකික විපාක ලෞකික කුසල කියන විට කුසල සිත් 14යි ලෞකික විපාක ලාක්ෂලාව මාන විපාක මේ ආත්මවාචක ලාක්ෂලාව සාහස්තර ලාක්ෂලාවන්නේ විපාක ඒ ලෞකික විපාක 32 කොහොම විපාක විපාක කියනවා ඒ වගේ ලෝකෝත්තර විපාක හතරක් ඉතින් ඒක තමයි ක්‍රියා නෝපසලා මාපසලා සම්බන්ධතාවය වන ක්‍රියාපු සබ්බංච රූපක්‍යං ඒක පිටකලෙන් එතන අක්කරවත් මොනවා පිටකලෙන් විපාකයෙන් අක්කරවත් කියනවා ලෝකෝත්තර විපාක තවත් කොටසක් අක්කරවත් කියනවා මොනවාද නැත්නම් පිටකලෙන් අකුසල් සත්‍යකතමං සං අවකෝපාත් සාසවා කුසලා ධම්මං සාසවා කුසලා කුසලා ධම්මං පාපා මේක ධම්මා ක්‍රියා මේක කුසලා නා කුසලා කුසලා පාපා සම්බන්ධ මොනක් වෙනවද ඒක නැත්තේ අකුසල් සිත් අකුසල ධර්ම කියන්නේ ලෝකෝත්තර විපාක මේ ලෝකෝත්තර විපාක මේ කතා කරන්නේ අකුසල ධර්ම දක්වන විදිහට මක්නිසාද ඒවා උත්තරේ තත්ත්වයේ හැටියට පදාරා අපේ තත්ත්ව කතමෝ දුක්ඛ සමුදයෝ සංහාර අවසෝපාට කියේ අවසෝපාට අකුසල ධර්ම දීනික කුසල මූලයන් සාකරයි අන්තික දුක්ඛ සමුදය දුක්ඛ සමුදය හැටියට පදාරන්නේ ඒවා කුසල මූල සාස්ත්‍රික කුසල මූල තුන. ඉතින් අනුව බබු සමෝහ කියනවා සාස්ත්‍රික කුසල මූල. ඒ ලෞකික කුසල කුසල යෙදෙන. ඕ අනුව බබු සමෝහ. අකුසල ධර්ම ඒ සම්මාත අරපේපා කිලේ. විස්නාවක් ඉතිරි ක්ලේශ ධර්ම අකුසල ධර්ම එතකොට අක්ෂර කියන්නට කරනවා ස්වරක් තමයි. කුසල මුක්තිය. ආකාර කුසල මුක්තිය. ඒවා දුක් සමුදය. ඒ කියන්නේ මේවා නිසා උපදවන්නේ දුක. දුකක් කියන්නේ මේ ඒ කුසල ධර්මයන්ගේ කුසල ගුණයන් නිසා උපදනා වූ කුසල ධර්ම. ඒක හැටියට. ඒකයි අරසේ ප්‍රාර්ථනා කුසල ධර්ම. එතකොට කුසල ධර්මයක් දුක හැටියට ගන්නවා. ඒ කුසල ධර්ම කුසල කුසලම් නිසා උපදනා පාප ධර්ම යොමුව ලා යොමුව නිසා. සත්‍යකතම දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධයේ කවරේද සම්මෝහයට අරකේතානන්ත කිලේතානන්ත අරකේතානන්ත අක්ෂලානන්ත නාමයි ඉන්නත් කුසලං මුලාං සාසවානං සහාරං එතන දුක්ඛ නිරෝධය වදාළේ එලෙසයි. මේ දුක්ඛ නිරෝධය නම් සමගින්ද අර්ථහාරයි. විස්මාවකේද අවකේපාමන්ත කිලේපාම. මේ විස්මාවේ හැර ඉතිරි හේතුවක් නේද? අවකේපාමන්ත අකුසලානම් ධම්මාන. මේ විස්මාව හැර අවකේතන අකුසල ධර්මයන්ගේද ඉන්නන්ට කුසල මූලාම සාපදාන දාස්ත්‍රන්නේ කුසල මූලයන් උනේ අහ ප්‍රහාණය අනිත්‍යක පිටුනේ ඒ වාගේ ප්‍රහාණය කියන්නේ ඒ වාගේ අනිත්‍යක විරෝධය සත්‍යකතම දුක්ඛ ප්‍රයෝගාදී පත්කරා ප්‍රයෝගාදී පදාරණ ඒ ඉදිරිස්සු වස්තුන් පරියේ රූපූපක සමස්ත වස්තුන් සමේ සම්පූර්ණ ප්‍රතිපදාව උපදවනවා කියලා කියන්නේ වස්තුන් පරියේ රූපූපතර රූපූපතර ධර්ම භාවයේ නියාමී සම්පූර්ණ ගාමී පිටිකතාවන් සහාය වතනාය භූමියා වහවි සේවකාමී විදිහට අතුලේ සම්මිනි සංකප්පං සංකාරං විවේකං තීක්ෂණං පතමච්ඡාන සුතම් පච්ච විහෙරති මේ විදිහට ස්ථාන රූපෝත්තරයන් මේ රටේ මේ බදාරා ඒක මෙන්නේ එකදී වූ යක්ෂින් සමේ රූපෝත්තරං ධාන රූපෝත්තර ධානයේ වඩයි යක්ෂන් ඊයන් සම්පචේතන ඊයානිකම් යන නිවන කරා ගෙනියන අපචේ ගාමි නිවනට රැඳුනොත් පිටිගතාරම් සහනා පිටිගත දුරු කරන්නා පතමාය පුණ්‍යා පත්‍ය පතමාය පුණ්‍යායේ කියන්නේ එකම ලෝකෝත්තර පිට මේ සෝවා මාර්ග පිටක මේ මේ විදිහට වදාරලා තිබෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඊළඟට නැවතත් දුක පිළිබඳව වදාරන දේශනාවක් වෙනවා ඒකත් අත්කකකම් දුක්ඛං සාසවා කුසල කුසලාන ධර්මාන විපාකා මේක ධම්මා කිරියා මේක කුසල මාර්ගකම විපාක විපාකා සම්බන්ත රූපං ඉදන්නේ සිත්ති එතන දුකේ කියා වදාළේ අලින්ෙන් දෙන්නේ ඒක වඩා දෙනවා පාපවා කුසල කුසලන සම්මාන විපාක. මේ භෞතික විපාක පිටික. මේක ධම්මා ක්‍රියා මේක කුසල නාම කුසල විපාක විපාක. ඒ ක්‍රියාති චිත්‍ර සාහිතන්නේ විපාක පිටික අර. කුසල කුසල මේ විපාක පිටික තමයි මේ දෙක ගන්න ඕනේ සංයෝජන කල්පිත. මේක ධම්මා ක්‍රියා මේක කුසල නාම කුසල විපාක විපාක. ඉදන් විච්ඡති ඒ ඉස්සෙල්ලා එක්කු ගමේ කරලා වෙනස් වෙනවා අර විපාකත් අරගෙන යනවා සත්‍යකත මනිකම් සාස්ත්‍රා කුසලා විපාකයක් සංකේත හැටි සත්‍යකත මනිකම් අවසේපාක සාස්ත්‍රා කුසලා ධර්මයි ඒ කුසල භාගයක් මෙතන ගත්ත කුසලා කුසලාම විපාකයි මේක තමයි ක්‍රියා මේක කුසලනවා කුසල මේක තමයි සාපා පස්සෙන් කරන කන් ඉබන් විශ්ති සත්‍යකතම උපසම්දේ අම්මහායක අරසෝපාත කිලේක අරසෝපාත අකුසල ධර්ම ජීවිත කුසල මූලං සාපරාදි අරසෝපාත සාපරා කුසල මෙතන ගත්තා කුසල මොකද මේක ප්‍රාප්ත ඒකම උපසම්දේ හැටියට දක්වන උත්සාහවත් ඉතිරි දේශයේ අනුකේත කුල ධර්ම කුසල මූල තුන සංකාකර කුසල මූල තුන අවකේත වූ ශාස්ත්‍රව කුසල ධර්ම මේ දුක උපදවන හේතුව එහෙම දක්වන්නේ දුක උපදවන ඒ හේතුන්ගෙන් උපදවන දුක වශයෙන් ගන්නට කියන්නේ මේ කුසලයන්ගේ විපාකයි සාසනා කුසලා කුසලා සාප්පහා සාප මේක ධම්මා ක්‍රියා මේක කුසලා කුසලා සාප සප්පච්ච යන සාත්‍රව කුසලා කුසලයන්ගේ විපාක කුසලයන්ගේ කුසලයන්ගේ විපාක එහෙමකත් තමයි ලෞකික විපාක මේක දෙකක් මේක ධම්මා ක්‍රියා මේක කුසලා කුසලා විපාක සත්පත්තෝ දුක්ඛ නිරෝධෝ සම්මානස අවිසේපානං කිලේපානං අවිසේපානං සාකුසලාන සම්මාන ඉන්නන්ත කුසල මූලාන සහතදාන අවිසේපානං සහතදාන කුසලාන කර්මානං සහානං අරං විච්ඡති ඉතිරිවෝ ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ එහෙම වඩා තාක්ෂණය ඒ සත්‍යක කරුත් සමුත්පාද වශයෙන් ගත්තා කර්ක සංස්කාරයේ උපන්නා හේතුවයි ඵලයයි හේතුවයි මේක ගන්නා විට අපට හේතුවා සංස්කාර පිළිබඳව කතා කරනවා සංස්කාරයන්ගේ හේතුව අවිද්‍යාව කියලා. ඊළඟට අවිද්‍යාවේ හේතුව සංස්කාර අවෝකන් අවිද්‍යාව තමයි සංස්කාර පස්සේ අපි. තවත් විදිහකින් අවිද්‍යාව පටිච්චසමුප්පාදය සංස්කාර පටිච්චසමුප්පාදය. ඊළඟට සංස්කාර විඥානයේ පිළිබඳව කලකමිනු. සංස්කාර පටිච්චසමුප්පාදය විඥාන පටිච්චසමුප්පාදය. සංස්කාර හේතුව විඥානයේ අලෙවි. ඒ බොහෝ ධර්ම ඒ වූ ධර්මයන්ගේ අතිරීමක හේතු වනාතර හේතු වනාතර තුනක තවත් හේතු ධර්මයන් නිසා ඇතිවන එහෙම ගත්තම විශාල හේතු ඒවා ලෞකික ලෞකික කුසලයේ කියන නිර්වාණය ලබා දෙනවා. විපාක කොටස් දෙකක්. අවශ්‍යයෙන් ලබා දෙන විපාක කොටස් දෙකකට බෙදා ගන්නවා. ප්‍රතිසන්දි විපාකය ප්‍රවෘත්ති විපාකය. ඒ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියන දෙකම ලැබෙන්නේ යම් කිසි භවයක. භවයක ප්‍රතිසන්දි කිත්තේදී ඒ භවයේ ඒ විපාකක යම් කිසි කරක් ලැබුවා නම් භෞතිකත්වයක් ලැබෙන්න පුළුවන්නේ ඒ ඊළඟට ඒ භවයේ අන්තස්සල් සංකීර්ණ ඒ පාස්සල් ඒ කුසලයේ විපාක ඒ භවයේ අතුලක භවයේ දුලක නාම අවස්ථාවන්දී ඒ විපාක ඇතිවීමට වමනා කරන තවත් වටපිටාව සකස් වූ කල්හි ඔපේ හේතු සත්‍යයන් අත් කල්හි එතකොට දැන් වාක්‍ය දුකයි කියලා පිළිබාර කරනවා. කරාම දුකයි කියනවා. මරණය දුකයි. ඒ තුන අපට හදන්න. වාක්‍ය කියන්නේ ප්‍රතිසන්දි ශරීරය. මරණය කියන්නේ ප්‍රතික්ෂේපය. මේ දෙක අතර සමානයි. වරාදීනේ පද. ඒකට මේවා ලැබෙන්නේ කොයි කාලෙ? විපාක ලැබෙන්නේ හිතෙන්නේ මේ කාලෙ ලැබෙන්නේ මේ ලාභ වරා මරණ කියන්නේ මේ අවස්ථාවන් විදිහින් ලැබෙන්නේ ඉතක ඉස්සතර ලැබෙන්නේ දෙවත ඇතිුනේ මොහොතේ පටන් නොතිරන මොහොත දක්වා පවත්නා වූ ධර්ම කුංජය කොයි ගොඩට දෙවතේ රබ්බු ඉතින් ඒ ඒකුන් නිසා ලැබෙන ඵල වශයෙන් දක්වන්නේ ඒ විපාක සම්බන්ධ තව කෙනෙකුට කටත්තා කටත්තා වෘත්තිය කියන්නේ කර්මක කර්මක කොටවල මේවා විපොත් යන්නේ භවයකෝ කියන හටකාරුකේ කියන විපා විපාක සම්බන්ධ කියනවා ලැබෙන්නේ දැන් මේ භවයේ අපට ලැබී තිබෙන්නේ කුසලයක කුසලයක් විපා කුසලයේ විපා ලබා දුන්නේ කුසල කර්මයේ විපදෝම ලබන සත්‍ය සෝත ගාන ජීවහා කාය ඉතිභාව සුභාව ජීවිත කියන මේ කර්මජ රූප මේ භවයේදී ලැබුණා වනදු අතිවේගයට ගන්නවා කියනවා කරකිනවා දැක්කනවා ඒ විදිහට ඒ වගේම මේ මේ කුසල කර්මයේ නිසා මේ භවයේ ප්‍රතිසම්පි වශයෙන් අතිබුදු ඒ පාපක ප්‍රතිසම්පි කුත්තේ පිටකොට අනුතුරුව සම්පතන් සහාංග කුත්තේ පිටකරමින් නවතනකොට එනක් නූපදනා සාධක එතකොට මේ දුක නවතගෙන යන්නට මේ දුක ඒ කියන එකත් විශ්ලේෂණයක් එකකට තිබෙන දෙයක් නෙවෙයි දුක. දුක අපිරමින් නැතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් පරතගෙන යන ධර්ම පරම්පරාව. එකම ධර්ම පරම්පරාව දෙකක්. නාම රූප. මේ පරම්පරාවන්ගේ අපේ පරතගෙන යන මේ දුක්ඛ සම්පූර්ණය. මේ භවයේ පිළිබඳ කුමක් නිසා ලැබුණත් කුමකින් උපදවන ලද්දක් යාකරෙක මේ භවය ලබා ගැනීමට ඉවහල් වූ කුසල කර්මයේ නිසා ලබන ලද්දක් ඒ නිසා මේ කුසල කර්මයේ කොයි දුරටද ධාර්මික ඒක බාන සංවේදනය මේ දුක්ඛ ස්කන්ධ පංචකයේ මේ ස්කන්ධ පංචකයේ ලබා ගැනීමේ හේතුව වශයෙන් ඒ ශාස්ත්‍රම කුසලයේ විපාකයි. ඒ නිසා හටගන්නා ධර්ම සමූහය දුක වශයෙන් දුක් සත්‍යෙහි අතුලක් කොට ගන්න. ඉතින් ඒ ලැබෙන්නේ අපි ගන්න මේ කුසලයේ ඒක කුසලයේ කර්මය කුසල කර්මය. ශාස්ත්‍රම කුසල. ශාස්ත්‍රයේ කියන්නේ ආශ්‍රමයන්ට අරමුණු වෙනවා. ඒකකොට ආශ්‍රමයන්ට අරමුණු වෙන මේ කියන කාර්යය මේ භවයක් ලබා ගැනීමට ශක්තිය ලබන්නේ. තමයි මේ කුසල කර්මය උපදවක මේ සංකාමී අප්‍රහීන වශයෙන් පවත්නා අවිද්‍යාවේ අන්තභාවය කියන මේ ප්‍රධාන දේශකත්වය. කරනක් නේ අවික්ලේශයෙන් යුක්ත මේ ධර්මයක ප්‍රධාන ඒ නිසා තමයි මේ මේ කුසල කර්මයේ ලබා දෙන සුගතියයි කියන ලබන මේ භවය පිළිබඳ ආදීනව පක්ෂයේ වතාලම අවිද්‍යාවමන කිය මේ භවයේ ආශාව ඇති කරගෙන විස්මානකදී මේ ධර්මයක් දෙකයි උපසංගික මේ කරුණ. ඒ නිසා තමයි අර සංහායක අරසේසාක ක්ලේශා ආදි වශයෙන් දක්වන්නේ. ඒ නිසා අපි අධිකරණාර්ථ සංග්‍රහය වෙනවා. ප්‍රතිසන්දිය ගෙනදීමට ප්‍රතිසන්දිය ගෙනදෙන්නේ මේ අවස්ථාව පිළිබඳව අවිද්‍යාව විශ්ය කියන සංහාරයේ ගුණ කියන සංඛාරයේ සම්මාන සංපත්තේ පරිද්දව්‍යමාන සහජාතාන මරිත්තාන භාවයේ සංකෘතිකං ප්‍රතිසංති සංඛාතං භාන්තං උපපජ්ජමාන වේවා ඉක්ඛාති භාන්තරේ වගේ ප්‍රතිසංති ලබන අවස්ථාව පිළිබඳව කියන අභිධර්මාර්ථ සංඛාතාවේ මේ විදිහට ගොඩ අවිද්‍යාවින පරිච්ඡේදයේ චෛත්‍යික කියන්නේ ගත කර ගන්නවා. අවිද්‍යාවෙන් තමයි ගත කරගන්නේ. හේතුව අවිද්‍යාවෙන් මේ අතිසත්‍ය නැකගැනීම වලක්. අවිද්‍යාවික පරිච්ඡේදය හරියට තාක්ෂය. සංහානික මූලකේ විස්මාව විස්මා අනුසෝ මූපතබයි ඒ කියන්නේ කෘෂ්ණාවෙන් කෙරෙන ඇතිව නැත්නම් ඒක කියනවා කෘෂ්ණා නේ කියලා. ඒ නැත්නම් කුසලයක හෝ අකුසලයක භාවයක් ලබා දෙන්නට ලබා ගැනීමේ ශක්තිය ඒක ඇතිවන්නේ නැහැ කෘෂ්ණාව හෝ අවිද්‍යාව හෝ ඒ කියන්නේ ඒ දෙකම නැත්නම් ඒ දෙකම පිළිවෙල නිසා තමයි බහෝත් සත්‍යයක් කෙනෙක් වඩක් නැත්නම් නැවත නැවත බහෝත් සත්‍යයක් ලබන්නට හේතු වන්නේ මේ ධර්මය. මේ දෙක නැත්නම් කර්ම උපස්තිනවා. මේ ධර්මයේ ලැබෙන්නේ. කෙනෙක් කියන කර්ම ඉරෙන්න පුළුවන්. ඉතින් මේක නැති කරනවා නම් යම් අවස්ථාවක මේක අනුස්ථාන විරෝධ වශයෙන් නැති කරන ලද මොහොතේදී මුක්තයි. නැවත භවෝත්පත්තිය ලබාගෙන කර්මයෙන් ප්‍රතිඵලා කියන අර්ථයේ ඒ නුවණකදී කර්මක්ෂය කරත් ඥානය කියලා කියනවා. යන්නේ අපි කියනහලෙදි කර්මක්ෂය කරත් ඥානය මේ කර්මක්ෂය කරත් ඥානය කියන එකෙන් සිදු කරන්නේ මේ සමයේදී දැන් මේ මේ කර්මක්ෂය කරත් ඥානය වන්නේ අරහත් මාර්ග ඥානය. ධර්මද අරහත් මාර්ගය ඒ අරහත් මාර්ගය උපදින අවස්ථාවේදී ඉවන ආරම්භ කරන්නේ උපදින අවස්ථාවේදී ඒ සතරවෙනි වරත අරහත් මාර්ගයේ නිර්වාණය ආරම්භ කිරීමට එතෙක් මේ සංකාමයේ ඉහත සිටින උදුරාගමේ දුහිතක පිළිතුරු අවිද්‍යාවයි සංහාවයි කියන ඒ මූල ධර්ම දෙක සමුලින්ම ඉදිරි යන කියන්නේ නැවත රූපකනාකාරයෙන් දුරු වීම. ඒ ඒ දුරු වී යාම නිසා සිදුවන්නේ ඒ එකක් සමහර විට ඒ ජීවිතයේ ඊට පූර්ව ජීවිතවලදී ප්‍රතිබල නවත නැවත භවයන් ලබා ගැනීමේ ශක්තිය ඇති කර්ම කොයි තරම් තිබුණා ඒ සියලුම කර්ම අනාගත භවයක් ලබා ගැනීමට ඇති ශක්තියෙන් පිළිගන්නවා ශක්තිය නොකේ ඒ නිසා තමයි ඒකට කර්ම ක්ෂේත්‍ර ඥානය කියන්නේ නම කියලක් කියන්නේ ඒ කර්මයන් ක්ෂය කරනවා ඒ ක්ෂය කිරීම හරියට අර කීමා ජාති උත්තම් භක්ති කර්මයන් අතන් කර්මයන් නාකරන් සත්‍යාරතිය අර මාර්ග කලවන් කරවාගත් රහතන් වහන්සේ ප්‍රතිවන්නා වූ ඒ ප්‍රේක්ෂාව අවබෝධයෙන් අවබෝධයෙන් දක්වන පරිදි සීමා ධාතුන්ගේ ධාතු ක්ෂේත්‍රවලින් ක්ෂේත්‍රලයි කියන්නේ කර්මයෙන් ක්ෂේත්‍රෙක කර්මයෙන් කියන්නේ නැවත උත්පත්තිය ලබා දීමේ එහෙම නැතිව ඒ කර්ම ක්ෂේත්‍ර ඥානය මේ භවෙහිදී විපාක උපදින හැකි කර්ම වල ඉගෙන ඒ ශක්තිය නැති කළා. අප ගන්නවා මුගලන් මහරහතන් වහන්සේ අරහත් මාර්ග ඥානය අගල කියන මේවා උපදවාගෙන මහරහත් භාවයටපත් වුණේ ඒ තුන්වහන්සේට අතීතයේ තමන් වහන්සේ කර තිබුණු අකුසල කර්මයක් ඒ රහත් වූ ආත්ම භාවයේදී රහත් වුණාට පස්සේ විපාක වශයෙන් මරන්නට කිව්වා මේ පස්සේ විපාක ලැබුණා. වරුන් විසින් අප පොඩි වෙනකොට කල්වත්. ඉතින් එහෙම මේ ඒකට මේ විපාක වශයෙන් තමයි ලැබුණා. බලක් බලක් මොනවාද විපාක කියලා ගන්න. විපාක කියන කටුත්තේ. උදාහරණයට මේ කර්ම ශරීරයේ පොඩි වෙනකොට වශයෙන් ගොනු කළේ ඒ කනුවාම උවහන්සේට මේ අනිෂ්ඨ පුත්තප්පාය රත්නේ කියන අනිෂ්ඨ පුත්තප්පාය රත්නේ කියන එහි වටිනවා ඒ පතරියාදී අනිෂ්ඨ පතරියේ වටින්නේ කලකට ඒ ඒ පුත්තප්පාය රත්නේ නිසා උපදනාම චිත්ත වීති වෙනවා දැන් උවහන්සේට කාය විඥානය හටගත්තා ඒ කාය විඥානය දුක්ඛ සහගත කාය විඥාන. මේ දුක්ඛ සහගත කාය විඥානේ අපිට දෙකපහ. පංචස්වාරා වජ්ජනේ පංචස්වාරා වජ්ජනේ පහ. නෙමෙයි කියලා. මේ ක්‍රියාකට පංචස්වාරා වජ්ජනේ සිට ක්‍රියාකට ඒ ක්‍රියාකට පිටුපොලේ භාවන්ත සම්පතිය නවත් නවතුනාට අපි මේ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ රත්නයේ කෙරෙහි යොමු කිරීම ඊළඟට කියනවා කාය විඥානය. මොන කාය විඥානයද? දුක්ඛ සහගත කාය. ඒ දුක්ඛ සහගත කාය විඥානය කියන්නේ විපාක සිතක්. මේ අවස්ථාවේදී කවර කර්මයකදී විපාකයක් දෙන්නේ? අර අතීත ධාර්මයක මෞඛ්‍ය දෙදෙනාට කලා කරනු ලබ ඒ පාප කර්මයේ මේ විපාක දුක්ඛ සහගත කාය විඥානය. ඊළඟට ඒ පිළිගැනීම වශයෙන් උපදනා සම්පතික්ෂණය අකුසල උපාද සම්පතික්ෂණය. මේ තීරණය කරමින් උපදනා සම්පීඩනයේ අකුසල විපාක සම්පීඩනය. අද ඒ විදිහට ඒ චිත්තවිද්‍යාවෙන් ලංකා විපාක සිත් ලැබෙද ඒ විපාක සිත් වලද අකුසල විපාක අකුසල විපාක අතීත භවයකදී කරන ලද අකුසලයක විපාකයක් ලැබෙනවා. එනිසා ඒ අකුසලයන්ගේ හෝ කුසලයන්ගේ මේ ජීවිතය තුළදී විපාක භාවය විපාක දීම කර්මක්ෂය කර ඥානයෙන් නවත්වන්නට බෑ ඉක්‍රම ඒ කර්මක්ෂය කර ඥානය අරහත් මාර්ග ඥානයෙන් සිදු කරන ඒ කෙලෙස් කැපීමේ හේතු කොටගෙන නවත්වන්නේ ආයති භවෝ සත්‍ය නැත්නම් ආයති භව දුක්ඛ. මේක මතක තියාගන්න. ආයති භව දුක්ඛ කියන්නේ අනාගතයේ ලැබෙන්නට තිබෙන භව දුක. ඒක. එදිනෙක වර්තමාන මේ භවයේ ලැබෙන්නට තිබෙන දුක් මෙතකලානේ. ඒ දුක් කතරේ සමහරක් උපදින්නේ නැහැ. ඒ දුකම. දුක් දුකක් කියන කලදී ඕමනස්ස සහගත ප්‍රතිසංකේත කියන ඒවා උපදින්නේ නැහැ අනාගාමී වීමත් සමග අනාගාමී වුණාට පස්සේ ඒවා උපදින්නේ නැහැ අනි දුක කියන කායික දුක්ඛය දැන් මේ විදිහට අප මේ දක්වා දැන් ඕ විද ගමන කතා මොනවා ගැනද චතුරාර්ය සත්‍යය ඒ චතුරාර්ය සත්‍යය ගැන විද ගමනක් නෙවෙයි ජීවිතය පවත්නා කිරීම කතා කරන්නට පුළුවන්. මොකද මේ ජීවිතය කියන්නේ ඒ චතුරාර්ය සත්‍යයේ ප්‍රධාන වශයෙන් දෙකක්. ජීවිතය කියන්නේ ගන්න දෙකේ. ඒ දෙකක් දුකක් දුක ඇතිවීමේ හේතුව. ඒකක් තමයි ජීවිතය කියලා කියන්නේ. මම ජීවත් වෙනවා කියන්නේ අනිපත් දෙකේ. මේ දුක් ස්කන්ධ පංචකයක්. ආ ඒ දුක් උපදවාලම හේතු. මෙන්න මේවා ඇතිවෙන පරිසර ඇතිවෙන පරිසර සත්‍යයක කිසිමයි කියන්නේ. අරක ප්‍රාකෘතික කියනවා නම් සතරාපි සතරාපි සත්‍යේ වදාළ විවිධයි ඒ අපකප්ප සූත්‍රයේ උපරිදි අපි මේ දක්වා සාකච්ඡා කළා. ඒ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාහා පිළිදෙන තවත් දේශනාවක් තමයි පටිච්චසමුප්පාද දේශනාව. ඒ පටිච්චසමුප්පාද දේශනාවයි දුක පිළිබඳ. ඒ දුක දුක දුක පමණක් නෙවෙයි ඒ දුක දුකේ හේතුවක් කියන මේ දෙකම එකිනෙකට සම්බන්ධ කරගෙන කරන දේශනාවක්. පටිච්චසමුප්පාද උපසංකාර දේශනාව අවසන් කරන තැන ඒක මේ කේවල ඉක්කත් ඡන්ද සමුදේ උතුරු ඡන්දේ කරපත්තා ඉදමා ඒකේ මේ තත්ත්වයේ මේ කේවලක් දුක්ඛත් ජනේ සපේ කර දුක්ක් වූ ඒ දුක්ඛ ආදී සමුදේ අපදන්න අපි දීලා යෝනිසුකේ අතිවිද දක්වනවා ඒ දේශනාවේ. පටිච්ච සමුප්පාද දේශනාව. ඒකම විකේ අතිවිද දක්වන්නේ දුක දැක්වීමක්. ඒ වගේ මේ දුකෙන් විරුද්ධ වීම නැත්නම් දුකේ විරෝධයක් දක්වන. දුකෙන් නිදහස් වීමක් දක්වන. ඒ ප්‍රතිලෝම ප්‍රතිපදාව ඒ වගේ අවිද්‍යාවත් ඒ වාක්‍යයේ දුරාග විරෝධා සංකාර විරෝධෝ සංකාර විරෝධා විද්‍යාව විරෝධෝ විද්‍යාව විරෝධා නාම රූප විරෝධෝ නාම රූප නිරෝධා කලාවත නිරෝධෝ කලාවත නිරෝධා අක්ඛ නිරෝධෝ අක්ඛ නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංහා නිරෝධෝ සංහා නිරෝධා පාදා නිරෝධෝ පාදා නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරාමරණං ශෝක පරිදේව දුක්ඛ නිරෝධං සායාස අනිච්ඡත්ති ඒව මේකත් තේන ලක්ෂ දුක්ඛ ප්‍රත්‍යක්ෂ නිරෝධෝ ඒ විදිහට දුක පිළිබඳව ඉදිරියට ගෙන්නත් දුක නිවන ඒකවල දුක දක්වන්නේ දුක් හේතු සමග නිවන දක්වන්නේ මේ නිවනට පැමිණීමේ මාර්ගයක් දැක්වෙනවා නිවනයි කියන්නේ ඒ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම සඳහා නැත්නම් අනුපාදා පරිණාමයේ කියන මේ සම්බන්ධයෙන් තොරව නිවනේ ලැබීම සඳහා කල යුතු පිළිවෙත කුමක්ද? අවිද්‍යාවගේ නැවත රූප වෙන ආකාරයේ සිදුවි. අවිද්‍යාවේ අනුත්පාදික රූපය. අවිද්‍යාව නැවත රූප වෙන ආකාරයේ නැති කිරීම. ඒ මොකද අවිද්‍යාව නිසා තමයි අනිත් මේ සඳහන් සියල්ලම හේතු කරස්තු පිළිගන්නේ. අවිද්‍යාව ලං මොහොතකදී නැවත දීපදන ආකාරයෙන් දුක්ඛලයේ දැන් ආත්මදී කරන්නේ අරහත් මාර්ග ඥානෙ එයයි සිදු කරන්නේ ඒ සිදු කිරීමක් සමග අවිද්‍යාව සාගතදී දුක්ඛස්කන්ධයක් පිළිනම් ඒ දුක්ඛස්කන්ධයේ ආයති ස්ථාපය කියන එක දුක්ඛස්කන්ධයේ නැවත භවයක ලැබීම උපස්කම්මේ නැවත භවයේ කරදීන් වශයෙන් ඒ දුක උපදීම ඒ தත්ත්වය නාස්ත කරනවා. ඒ නිසා තමයි මහන්සේ ඒ විස්කම්ප භාවය මහා කරුණ කරත්තා හැටියට සම්පන්න. ස්කම්ප භාවය කියන්නේ මේ පංචස්කම්ප භාවය. ඒ පංචස්කම්ප භාවයමයි අපි නැගෙන යන්නේ. අපි ඉතිරි කරනවා කියන්නේ මේ ස්කම්ප භාවය නැගෙන යාම. ඒක තමයි මේ ඒකමයි මම කියන කතා කරන්නේ. මම කියන්නේ මේ පංචස්කන්ධ බව ලැබෙන යන සුද්ධයා. භාරෝහණී පංචස්කන්ධා ධාරා ධාරා ගාමං සුද්ධලේ. ඒකම කතා පංචස්කන්ධය තමයි මේ සංස්කාරය. ඒ අරයිනේ පරිස්සම් තමයි මේ සුද්ධලේ. ඒ භාවය මහා කවීව තමයි මේ නිදහස් වීම නිමෙන්නේ ඒ ඒ බර මහා කවීව සිදු කරන්නේ හරිද ඒ බර මහා කවීව සිදුවන මොහොත දක්වතදී සම්පත් මහන්සේගේ පිළිගීම කියලා ස්කන්ධ පරිනිර්වාණ ඒ ස්කන්ධ පරිනිර්වාණයේ සිදුවන කිරි පංච ස්කන්ධ භාවයේ කුසලාගෙන ඉන්නේ. ඒ නිසා රහතන් වහන්සේ තුමා ඒ සම්භාරය තිබෙනවා. ඒ නිසා වහන්සේට විදුසිවා ගැනීම ලොකට විඳපාද. විදුසිවා වඩින්න සිදු වෙනවා. ඒක නිසාද මේ සත්‍යයෙන් යතර ශරීරයක් උන්වහන්සේට තිබෙනවා. ඒ නිසා පිට කාටෙහි වඩින්නට ඕනේ. අවුවේ වේවා, වස්තු වේවා, ඒවා කුසලතා ඒ පිට කාට එහි වෛද්‍ය සෝවාන් විටක සමහර දෙනෙකු විසින් කරන මුතිගතවලට පහදින වන්නේ සිදුවෙනවා. මෝඩ විසින් කරන මේ මේ ගැඹුරු වලට ඒවාගේ ඒ රහත් දේරි මහන්සියලා කියන්නේ ඒ ඒ රහත් දේරි මහන්සියලාට ආන්ත පුරුෂයන්තර අතවරයන්ත කරා මහජන වර්ගයට සිදු වෙනවා. ඒ වගේ ස්කන්ධ පංචකයේ තිබෙනක. ස්කන්ධ ඒ කරන්නේ. දේවපහතවන අවස්ථාව තමයි අනුපාදා පරිවිදාන වශයෙන් දක්වන මේ ඛණ්ඩ පරිවිදානයේ තිබෙන සිදුවීමක් සමගවන්නේ. ඒ සඳහා මේ මේ ගුරු ධර්ම පිළිබඳ ඒකද අර රත්විනීක සූත්‍රයේදී සංකාරිකුත් පුත්‍රාමතුරු සරිත්‍රාන්තිව අසු ප්‍රශ්නවල පිළිතුරු දීම වතේ මුලදී අහන ලද ප්‍රශ්න සමීපකතම පෙර දුන්නේ සීල විසුද්ධිය සඳහා නොවේ පත්මචර්යාවේ වාසය කරන්නේ සිද්ධි චිත්ත විසුද්ධි විච්ඡි විසුද්ධි සංකායන විසුද්ධි මග්ගාම ප්‍රඥාන දර්ශන විසුද්ධි සතිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි මේ විසි හතම පිළිබඳව හතම සඳහා වෙයි කියලා. ඉතින් එකක් පිළිබඳව උත්තර දෙන්න පිළිතුරු ඥාන දර්ශන විසුද්ධියයි කියන්නේ සෝතාපට්ටි මග්ඥාන සකදාගාමි මග්ඥාන අනාගාමි මග්ඥාන අරහත් මග්ඥාන කියන මේ හතරම ඥාන දර්ශන විසුද්ධිය. මේ අරහත් මාර්ග ඥානයේ උපදවාගෙන තමා ඉතිරි මාර්ග තුනෙන් ඉදි නොකරන ලද මේ යල්ලව දුරු කරන්නේ නැහැ. ඒකයි මාර්ගඥාන වශයෙන් අවකාමයේදී උපදවා ගන්නා වූ මාර්ගඥානේ එයයි. ඒ සඳහාත් නෙවෙයි කියයි උත්තර ඉතින් ඊළඟට සමන්තරන්සේ ඇති ප්‍රශ්න ගැන නැවතත් මතක් කර දීලා සීල සිද්ධිය සඳහාද කියලා කියනවා නැති කියනවා චිත්ත සිද්ධිය සඳහාද මේ භවතර මෙතනදී ඒක නැහැ කියන ওই විදිහට ඒකත් එකක් කරගන්න. එහෙනම් කුමක් සඳහාද මේ සමකර හිතෙන්නේ කියලා අපි සංදි ගොඩේ පිළිතුරක් අනුපාදා පරිවිපාදකාරය කියලා ඉතින් අපේ කර්යාවී වාසය කරන්නේ අනුපාදා පරිවිපාදා විපාදා පරිවිපාදයෙන් කියන්නේ මේ සංක පරිණාමයෙන් සිදුවන්නා වූ ජීවන සඳහායි. දැන් මේ විවාහය සාක්ෂාත් කරගන්න නම් මේ සංක පිළිදී ඉපන්. නමුත් මේ සංක ධාරණත් එක්ක දිගටම සිටින්න පුළුවන්. මේ ජීවන සඳහා ක්‍රියා කටයුතු. මේ සංඝයන්ගේ නිදෙයි. ඒ නිසායි පංචපාදාන සංභාවිකාත අතු උපාදාන සංගය ඉතිකයි. දැන් මේ රහතන් වහන්සේට වුණා මේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛයේ පිටින් ඒ සමහර කියනවා රහතන් වහන්සේට පංච උපාදාන ස්කන්ධයක් නැහැ කියලා. උදාහරණයක් කියන පංචස්කන්ධයක් තියෙනවා. මේ උන්වහන්සේට පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. ඒ උපාදාන ස්කන්ධය ලෝකේ සත්‍යයක් සමරක් නම් තියෙන්නේ එන මේකේ අරමුණක් රූපේන උපාදානස්කන්ධය. රූපෝපාදානස්කන්ධය. ඒක රූපස්කන්ධ කියන තැනදී අනිත් ස්කන්ධ වලට අතුලත් කොට කතා කරලා ඒ අර දේශනාවක් වෙන කරද්දී කියන විපාය රූපස්කන්ධ රූපෝපාදානස්කන්ධ කියන දෙකටම අතුලත් වෙනවා. එක්තරම් ඒ ස්කන්ධ දේශනාවෙදී පංචස්කන්ධ කියන තැනට අර රූපෝපාදාන සංකේත ඇතුළත් කොට රූපස්කන්ධය කියා බබාලා ඉස්සෙල්ලා ඒ රූපස්කන්ධයේ උපාදාන බව නැති නිසා නෙවෙයි. අර දේශනාවේ බලපාන. අපේ සංකේතයක් කියන්නේ දේශනා කරන. ඒකෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතර ගැන වේදනා සංකේත වේදිකාදාන. එනිසා මඤ්ඤාක්ඛන්ත සංයුතාදානක්ඛ සංඛාරක්ඛන්ත සංඛාරූපාදානක්ඛ විඥානක්ඛන්ත විඥානූපාදානක්ඛ ඒක වදාළන්න පුළුවන් ඒක වදාළ ඇති ඒකයි අත්වේ ඒවා පිටාද රහතන් වහන්සේගේ සමණක් නෙවේ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට සමුරි අය පිළිබඳව කලකට ඒ සෝවාන් පුද්ගලයාට සෝවාන් මාර්ගික වශයෙන් ලැබුණු සිතත් ඊට අනුකූලව සෝවාන් මාර්ගික වශයෙන් ලැබුණු සිතත් කියන දෙකම සිත් වශයෙන් අතුලත් වශයෙන් විඥාන සංකල්ප විඥාන සංකල්ප ඒවා විඥාන සංකල්ප දෙකයි විඥාන සාධාරණ සංකල්පය අතුලත් වශයෙන් විඥාන සාධාරණ සංකල්පය අතුලත් වන්නේ ලෝකෙදී හෝ විද්‍යාවේ හෝ සෝවාන් මාර්ග පිටවත් සෝවාන් ඵල පිටවත් අරමුණු කරන්නට බෑ. සෝවාන් වූ පුද්ගලයා කෙනෙකුට තමාට ලැබුණු සෝවාන් මාර්ග පිට තමාට ලැබුණු සෝවාන් ඵල පිට තමාට පසුව ඇතිවන්නා වූ ලෝකයෙන් අරමුණු කරන්නට බෑ. විද්‍යාව නැතුව කියන්නේ අපි ගන්නේ විද්‍යාව නැතුව ගියා සෝවාන් මාර්ගයේ පැමිණීමත් සමගම දික්තිය නැත්තර. නමුත් මොහොතේදී මේ තමන්ට හටගත් තමන්ට උපන් සෝවාන් මාර්ගික ඉතාරුතුන උපන් සෝවාන් ඵලසිත සෝවාන් පුද්ගලයාට උවත් තමාට ඇතිවන්නා වූ ලෝකිතකී අරමුණු කරන්නට බෑ. මේ බුදුද ඒ ලෝකයේ කියන්නේ ක්ලේශ ධර්මයකට අරමුණු කළ හැකි බව ඒ ලෝකෝත්තර සිද්ධි නෑ. ලෝකෝත්තර සිත්ෙහිම අරමුණු කරන්නට පටන් ඒ නිසා මේ ලෝකෝත්තර සිත් හා ඒ සමගින් දෙන චෛතසික උපාදාන සංගය කියන දෙකට ඇතුළත් වෙනවා. ඒක ඇතුළත් වෙන්නේ ඒ නිසා ඒ ඒ ඒ ඒවා සංගවලට ඇතුළත් කළා හැකි. සංග කියන්නේ ඒවා පිළිගනවා. සංග කියන මේ දෙකේ දක්වන්නේ අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයට දෙවාත්මක පුළුවන් කාලත්‍රයට දෙවාත්මක හැකි සාපු තමා ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් වෙන්නේ යම් කිසි රූපං අපිතානාමක ප්‍රතිස්පන්දං ඕලාරිකං වාස්තුමය අද්වත්තිකං වා කායං වා ඕලාරිකං වාස්තුමය සීලං වා කමිතං වා යම් කුරේ සම්පිතේවා ආදි වශයෙන් ඒ ඌපත් සම්බේත අතුලත් කරලා තිබෙනවා අතීත අනාගත වර්තමාන කියන මේ ඉතිරියක් තිබෙනවා ඒකේ කාලෙදි ඊළඟට අධ්‍යාත්මික බාහිරික අධ්‍යාත්මික බාහිර ඊමත් ප්‍රනීත ඔය උදාහරණයක් තිබුණේ ඊමත් ප්‍රනීත මේ කියන්නේ මේ කරනක අතුලත් කරලා තිබෙනවා යම්තා රූපය දේන දේවත්වයේ ඌටත් ඛණ්ඩ ඒ වගේ වේදනා ඉන්නපත් වේදනාව අනුගමනය සෝවාන් මාර්ගයේ මාර්ග පිටක් ගන්න ඒ සෝවාන් මාර්ග පිට සයිකෝ පිට සිත්යි පිට ඒ පිට සයිකෝ පිට සිත්යි පිට යලි සෝවාන් මාර්ග පිට ලැබෙන විට ඒ මාර්ග පිට කරගෙන පෙරපසු දෙවි උපදනා සයිකෝ පිට විස්සක් තිබෙනවා මාර්ගාංග අටක් එක්ක. ඒ ඒ චෛතසික 36යි සෝවාන් මාර්ග පිටයි දක්වන ධර්ම 38ක් එක්ක. මාර්ග චිත්තෝත්පාදය. ඒ මාර්ග චිත්තෝත්පාදයන්ගේ මාර්ගයේ කියන්නේ කොටසක මාර්ගයේ කියන්නේ මාර්ගය කියන්නේ ආර්ය මාර්ගය කියන එකට ඇතුළත් වන්නේ මාර්ගාංග අට පදනම. මාර්ගාංග අපේ කියන සංස්කාරක සම්මා විද්ධි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යදී සත්‍යයේ ධර්ම කායික අට ඒ තමයි මාර්ග සත්‍යය මාර්ගය ඉතිරි සෝවාන් මාර්ග පිටයි ඉතිරි කායික පිටයි මාර්ග සත්‍යයට අත්ලක් වෙන්නේ නැහැ මාර්ගපත්‍යයට ඇතුළත් වෙනවා මාර්ග පිටේස්ලා. මාර්ග පිටේස්ලා දෙකට මාර්ගයේ දුර මාර්ගපත්‍යයේ දුර මාර්ගපත්‍යයේ කියන්නේ ඒ වගේ මාර්ග මාර්ගපත්‍යයේ වගේ බලාලේ අයමේව අරියෝ අත්‍යන්තිකෝ මග්ගෝ. මේ දේනම් සම්මා විසු සම්මා සංකප්පෝ ආදිවතේ මේ අතර ඒ අතම මාර්ගපත්‍යය. දැන් මේ මාර්ගපත්‍යයේ සමග උපදින අනිකුත් කාර්යවලට වේදනාවක් ඇතිවෙනවා. සංඥාවක් ඇතිවෙනවා. වේදනා සංඥා. ඊළඟට ඒ මාර්ගාංගත් සහිත මාර්ගාංගත් ගත්ත මාර්ගාංගත් එක්ක ඒ අදත් තරත්යි කිව්වා කියනවා. වේදනා සංඥා කියන දෙක හරිනවනේ මාර්ගාංගත් එක්ක තවත් තවත් කායික පිළිතුරු 34ක්. ඒ 34 අතුලත් වන්නේ සංස්කාර සම්පති. සංස්කාර සම්පති. පිටේ විඥාන සම්පති. එතකොට සෝවාන් මාර්ගයේ තියෙන්නේ අතිරන්ත කලින් සිදුරේ අතිරලා විගතව පවතින ඒක අතිරලා බතුනවා. ඒක පිළිබඳව තිබුණා. ඒක පිළිබඳව කලකනවා නම් ඒ නම් කිසි විඥාන අති සාමාජික ප්‍රතිස්කම්ම. ඒක වශයෙන් මේ සිත් ඇතිවලා නැති වෙලා මේ පාස්තික. ඒක තාම හතරක් තියෙන්නේ. ඒක අපේ සාධක කතා කරනවා අපගත අවස්ථාවේදී මේ අපගාමී දෙකේ පිළිබඳව කියන අවස්ථාව තුළ විස්තර කිසි සම්පූර්ණ ඒ කාර්යයේදී මේ සම්පූර්ණ මේක සංඝ සංග්‍රහයට අතුලත් කරනවා. විද්‍යාත්මක. ඒක විද්‍යාව සම්බන්ධ විනාශයක එවැගේම සිද්ධාන්ත පදනාමි වේදනාම වේදනා ස්කන්ධ සංඥා සංඥා ස්කන්ධ සිතිවිලි සිතිවිලි ප්‍රස්තාර ස්කන්ධ වලට ඒ සිතුවා ඒ සිතේ විතහා උත්සන්ජන කරනවා අනාගතයේ අන්‍යෝන්‍යකෝ ලෝකයක විද්‍යාවේ ඔය අනිත් යෝතිකට අරබිකන්ති ඒකා ඒක බාබානක්කත් බඩි වේවා අන්තමක උපාදානක්කත් එදෙන්නේ අත්ත සම්බරා ආත්මක උපාදානක්කත් පිළිබඳව කතා කරනකොට ඒ දෙවස්ස ඔබට තේරුම් ගත යුතුයි. දැන් අන්තක් සංසහාත්මක පරිදි බුදුදානම හිතනවා රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඥානස්කන්ධෝ ඒ රූපස්කන්ධෝ කියන්නේ සත්‍යයන් මහා භූතාන සතිපංච මහා භූතාන විපාක විපාකාවලි කියලා සතර මහා භූත මේ සතර මහා භූත විපාක කරන උපාදා රූපස් කියන්නේ කියලා ඒක මේ විස්තර කරන්නේ සත්‍යයක් ඒක රූපස්කන්ධෝ කියන්නේ යථා පුදේදන අතීතාවකට පත්තිස්සම්බෝ අධ්‍යස්ථිකාවාදාගිරාවා ඕලාරිකාවා සංජාතිකෝවා අභිලම්බා පරිසංවා යම් දේරේ සංසිතිවා අදේපස්සන් අභිපන්දිවා අත්සංසිතිවා අනිසිති වේදනා සම්පූර්ණ වේදනාවක් එන වේදනාවක් ඒ කියන වේදනාවක් සම්බන්ධ කියන එක ප්‍රතිලක්ෂණය වෙනවා වේදනාවක් ඉවත් අපිරිකාවක් ඉස්සතිලාගෙන දේනවා අපිරිකාවක් සංස්කාරස්කන්ධයේ සංස්කාර අපිරිකාවක් සංස්කාරස්කන්ධයේ ඒක සතිමනින් දෙන්නේ අස්සේ ප්‍රධාන කොටයි මේ සංඥා වේදනා සංඥා කියන මේ සංස්කෘත දෙකතර ඉතින් සංස්කෘත අනුතම සංස්කාර සංඥා පිට අපේ නම වෙන විද්‍යාවන එහෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ සංකල්ප වශයෙන් දෙකෙනෙක් රූප සම්බෝධ රූප විද්‍යාව වේදනා සම්බෝධ වේදනා සංඥා සංඥා සම්බෝධ සංඥා කියනවා සංඛාර සම්බෝධ සංඛාරී සායිතික පරිදි සීලයෙන් වැඩිකලාම උපමත කරන විඥාන සම්බෝධ අපි නරවා මේකට සංකීර්ණතාවක් අත්භාවය ಚಪ್ಪಕ್ಕ ಚಪ್ಪಕ್ಕೆ ದೇವರ ಕಂಡು ಕಂಡು ಕಂಡು ಸಂಸಾರ ಕಂಡು ದೇವರ ಕಂಡು ಸಂಸ್ಕೃತಾದಾನ ಅಂತ ಇದಕ್ಕೆ ನೀತಿಪಾದಾನ ಕಂಡು ದೇವನಿಪಾದಾನ ಕಂಡು ಕಂಡಿಪಾದಾನ ಕಂಡು ಸಂಸಾರಿಪಾದಾನ ಕಂಡು ವಿಜ್ಞಾನಿಪಾದಾನ ಕಂಡು ಒಂದು ಹೆಸರು ನೆನಪೇನು ಉದಾಹರಣೆ ಹೇಳಿದರೆ ಪದಾರ್ಥ ಲೌಕಿಕ ආ කල්පිතාවු අර සතර මහාවංශ මන්දිරයට අපිට. ලයිත්‍තිකා ඕකමෝදේ කල්පිතාවු විපාදානක් සැකේ සතරකට අතුලක් වන්නේ නාම ධර්ම ඊතෝනේ දීපාදාන සම්පූර්ණ වේදනා සංඥා සංකාර විඥාන කියන විදිහට අතුලක් වන්නේ ලෞකික සත්‍යයක ඒ කඩේකේ කල්පිතේ කරන්නේ. මේ උපාදාන ස්කන්ධය ලෞකික පිටාතියේ පොද විඥානී උපාදාන ලෞකික පිටාතියේ තියෙන විදිහ වේදනා වේදන උපාදාන ලෞකික පිටාතියේ තියෙන සංඥා සංකාර උපාදාන ලෞකික පිටාතියේ තියෙන සංස්කාරයේ සංකාර උපාදාන එතකොට ඒ සියල්ලම එක්කත් වෙනවා සංඥාස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන මේ හතරක ලෝකෝත්තර සිත්තියේදී වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා එක්කම ඒක තමයි බෙහෙතේ දැක්කේ සම්ප භේදේ තමයි කියන්නේ විපාදාන භේදේ විපාදාන ස්කන්ධය කියන්නේ ලෞකික ධර්ම විතරයි මේක ඒ ලෞකික ධර්මයේ තෝරාන සතරාදාන අනාදාන අදහස් කියනවා. කියන්නේ කොරන්න කියන්නේ තෝරාන සිත්කලිය, සතරාදාන සිත්කලිය, අනාදාන සිත්කලිය, අදහස් සිත්කලිය. සාතන්නහොත් ඒ හතර දෙකේ සිත්කලිය කපේනක් ගන්න. ඒ සිත්කලියේ සිත්කලිය ඒ දේ දැක්කේ තෝරාන කලේ කලේ ලබාගත හැකි ඵලයේ නැවත නැවත උද්දලන තත්ත්වය උනස්ථාපන සෝතාපට්ටය සෝවාන් උද්දලන කියන්නේ. ඒ සෝතාපට්ටි ඵලය පමණයි එකක් වශයෙන් උන්වහන්සේගේ උද්දලන එකම ලෝකෝත්තර පිට. අනිත් සියල්ලම පොඩි වේලාවකට තියෙනවා. ඒ ලැබෙන සියල්ලම ලෞකික සිත්. ලෞකික. උන්වහන්සේගේ ලැබෙන රූප ඊගොල්ලෝ ලෞකික දෝෂයෙන් ප්‍රහේලියක් වෙන ලෞකිකම ආනාවකම ඒ නිසා ඒවා උපාදානේ දීප උත්තර උපාදාන අම්බය ඉවරේක ලබන්නේ සෝතාපට්ටි ඵලසිත බල අනිත්‍යක දෙවලේ අනිත්‍ය සම්බන්ධයෙන් දෙවලේ විට වේදනා වේදනා වේදනා උපාදාන සම්බන්ධ සංඥා සංඥා උපාදාන සම්බන්ධ සංකාර සංකාර උපාදාන ඒ වගේමයි අපදාගාම කියලා අමාදාගාම කියලා. රහතන් වහන්සේ රහතන් වහන්සේගේ රූප ශරීරයේ විශේෂ ආදාවක්. රහතන් වහන්සේගේ අරහත් ඵලිත හැර අනිත් සිත්වල ලැබෙන වේදනා වේදිකේ ආදාවක්. සංඥා අනිත් සිත්වල ලැබෙන සංඥා සංඥා ආදාවක්. සංකාරය සංකාරී ආදාවක්. ඒ අරක්කාසික බලය සිටින් සිත්යල්ලම මහත්කේ පොදනා ඒ සිත්යල්ලම විද්‍යාධිකාරාව ඒක අදවස්සේ කර්මයේ ගැන කතා කරනවාගේ ජීවිතයේ පිළිබඳව කතා කරනවා. උදාහරණයක් අරක්කාසික සම්බන්ධ නිසිත්ම අවස්ථාවලදී ඒ සංස්කාරයේ ගැන කතා කරනවා කියන්නේ කියන්නේ සංකේතාරාම සම්බන්ධ සංහරක්ති. සංකේතාරාම සම්බන්ධ ඒකනේ උදාහරණයක් යන්න කලින් ඒකනවා වෙනවා උදාහරණයක් ඉස්සරහම තවත් සිත්තරේ වෙන ආරම්භ කරන්න ඕනේ. ඒක ඒ සිත්තරේ නිවන කරන කලින් ආරම්භ කරනවා. වෙනවා. අපි බලමු උදාහරණයක් ඥානකප්පේක කාමාවචර ක්‍රියාත්මකද? ඥානකප්පේක කාමාවචර ක්‍රියාත්මක. ඒ ඥානකප්පේක කාමාවචර ක්‍රියාත්මකදී මහත්කේක විද්‍යාවේ අනුකූල හැකියි. ಇದರಲ್ಲಿ ಜ್ಞಾನಿಕಾತ್ಮಕ ಕ್ರಿಯಾಶಿಸ್ತು ಗುರುವಾರ ಆರಂಭಿಸಿದ ಫಲ ಗುರುಗಳಿಗೆ ಫಲ ಅವುಗಳು ವಿಜ್ಞಾನಕ್ಕೆ ದಾಮದಾನ ದಾಮದಾನ ದಾನ ರಾಜನ ತೆಗೆದಿದ್ದ ವಿಷ್ಣು ಮಹಂತೆ ಪರಮ ಭಕ್ತವೇಶ್ವರಕ್ಕೆ ದೇವಬಲಾಯ ನಮದಾಯ ನಮಂದನಾಯ ನಮೀತನಾಯ ಆದಿ ರಥೇಶ್ವರನ ಭಕ್ತವೇಶ್ವರಕ್ಕೆ රහතන් වහන්සේ කියන්නේ අනිත් ප්‍රබලනාතම ගම. බුදුරජාණන් වහන්සේගේ අනිදාතනේ බොහොම උසස් කොටේ පිළිබඳව රහතන් වහන්සේ. ඒ කියන්නේ දීපදීපතාන් වහන්සේට සිදුවන්නේ ලබන අමුතු තත්ත්වයක් නෙමෙයි. ඒක දීපදීප කරන ඒ තරම් ඒ ප්‍රතිපත්තියට ධර්මය. ඒක එහෙමද ප්‍රතිපත්තියක තියෙන අධය යම් තරමකට තේරුම් ගන්න කෙරේ ඒ තේරුම්ගත දැනස්තාවේ විපත්තිය අපරතම පිළිපදින කෙනෙක්. ඒ සමස්තලගෙන ප්‍රයෝජනයක් තිබුණා නැත. එහෙමයි තත්ත්වය. රාතන් වහන්සේ ඒක පිළිපදින. ඒ උන්වහන්සේ මේ සම්බලන අවස්ථාවේ ඒ කියේ තත්ත්වේශාවක් කරන විට උන්වහන්සේට උපදනාමි ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාපති ආරම්භ කරගෙන ඉඳගෙන අර විතරන්නේ මේ වැරදි නොකර මේ ආහාරය අර කරන්නේ ලෝක සම්පූර්ණ කියන්නේ. ඉතින් ආහාරයේ ලෝකෝත්තර මාර්ගයේ රාජික විද්‍යාවේ තියෙන පිළිවෙලට නිර්වාණය අරමුණු කරන අවස්ථාවක් තිබෙනවා. ඒ නිර්වාණය පරිණත ඒකාන්ත වශයෙන් ආරම්භ කරන විට උදාහරණයක් ලැබෙන්නේ කලකිත තමයි. ඒ කලකිතේ කලකිත ඉන්දියන ධර්ම සමයේ උදාහරණ සංකල්පයක් ලැබෙන්නේ. උදාහරණයට ලැබෙන අනුත් සිත්යනවා යෝන්සේගේ උපකරණයේ පිළිපදින උපාදාන සම්මුතියට පිටයි අතුරුවන්. උන්වහන්සේගේ උපාදානය ලෝකමතක තමයි. උන්වහන්සේගේ ලෝභය නැති කියලා. ලෝභය නැති කියලා පිළිපදිනවා. උන්වහන්සේගේ උපාදානය උපාදාන සම්බලස්තක උපාදාන සම්පතිය. කොහොමද මේ ධර්මවාන ධර්ම තමයි. කර්මයේ මේ කෙනෙක් තේරුම් ගන්න දෙයක්. අපිට තව පොදු ලොකුට කතා කරන්නේ අදට ඊළඟ යාමට යම. ඉලක්ක දෙකේ ඒ දැනුම් දීමක් කරන්න දෙන්නේ මේ සාමෙහි ඒ වක්තිකම් අරබරා මේ ලබන සබාද ඊළඟ බදාද දෙකක් ඊළඟ බදාද දෙකක් මේ දේශනා නවත්වන්නට කියලා. ඒ නිසා ඒ සුණාන තුනක් ඉතින්නම් මාතේ මේ සතියේ බරාබා කිසි නමක පටන් ගන්නවා. ඒක දේශනා නවත්වනවා. Thank you. සංඛාරා විච්ඡා දේවනා සංඥා සත්‍ය දේ සමිතුත් දේ සමිතුත්